ඒ අප්‍රතිකූලත්වය කියන්නේ ඉලුකුල නැති බව. ඉලුකුල නැtei කියන මේ සංඥාව දක්වා නැත්නම් දෙන්නමින් කාමච්ඡන්දය වංචාකාරයි. දැන් ඒ කරුණ අපි සාකච්ඡා කළා එක ඒ සමහර විට මේ පතවියා ධාතුන්ගේ වශයෙන් ශාරීරික කොටස් ලැබීමක් දැන් පතවි ධාතු කොටස් 20යි ආපෝ ධාතු කොටස් 12යි වායු ධාතු කොටස් තේජෝ ධාතු කොටස් හතරයි වායු ධාතු කොටස් හයයි. එහෙම ඒ කාරි ශරීරෙහි තියෙන දේවා ලෝමා නඛා ආදී වශයෙන් ඒවා හිමෙන් කොටසක්. ඒ විදිහේ ධාතු මනස්කාරය ධාතුන්ගේ වශයෙන් මේ ශරීරය පිළිබඳව වඩා ඒ නුවණ දිනු කරගත් පුද්ගලයාට මේ ශාරීරික ඒ කොට පිළිකුල් සහගත කොට පිළිකුල් නැති ස්වභාවයෙන් දැකේ. එනි පිළිකුල් නැති බවක් දැකේ. ඒවා ධාතු වශයෙන් Taman දක්වා දැකේ. ධාතුයේ පතරි ආදි ධාතුව. එන් එහෙම නිසා ඒ තනත්තාට ඒ ඒ කෙල දෙන් සොතු ආදි අන්‍යන්ගේ ඒවා අපවිත්‍ර වශයෙන් දැනෙන්නේ නැහැ. අපවිත්‍ර වශයෙන් හැඳින්න්නේ නැහැ. ඒවා අතර බුදු දාහ ධාතු මාත්‍රයක්. එහෙම සැලකීම නම් ඒ අප්‍රතික්ෂේප සංඥාවේ කියන එක කෙනෙකුගේ නුවණ දිනුකොට කිරීම නිසා ඇතිවන තත්ත්වයක් නම් ඒක නරකක් නෙවෙයි ඒක හොඳයි. එන්නේ යම් යම් දෙයක් පිළිබඳව ඒ ධාතු වශයෙන් මෙනෙහි කරනවා කියන එක විදර්ශනාවමයි කියලා කියන්නට ඕන. ඒක පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේවා වගේ විස්තර ගන්නා විට ශරීරයේ තිබෙන පඨවි ධාතු විචක්තරව තිබෙන පඨවි ධාතු කියන මේවා ධාතු වශයෙන් සමානයි කියලා. පඨවි ධාතු ඒකේ තම මේකන් මම මේසෝ හමස්න නමේසෝ අක්කා කියලා එම භාවනාවෙන් කියනවා. එනිසා ඒ අප්‍රතිපූල සංඥාවේ කියන එක නම් නරකක් නෙවෙයි. එහෙ ඒ මුහුණුවරක් රාමචන්ද්‍රය කෙනෙකුව රවටනවා. කාමච්ඡන්දේ කියන එක නම් ක්ලේශ ධර්මයක්. අකුසල ධර්මයක්. කාමච්ඡන්දේ කියන්නේ කාම වස්තුන් පිළිබඳව ඇතිවන්නා වූ ලෝභය, බලවත් වූ ලෝභය. ඒකයි කාමච්ඡන්දය. ඒ කාමච්ඡන්දය අප්‍රතිකූල සංඥාවෙන් කියන මේ මුහුණුවරගෙන ඒ පුද්ගලයන්ව රවටන අන්න ඒකයි මේ වංචක ධර්මය කියන්නේ. එහෙම නැත්නම් ඒ අප්‍රතික්ෂේප සංඥාවේ කියන එක වංචක ධර්මයක් නෙවෙයි. ඒ සංඥාවේ මුහුණවර දක්ත කාම ඡන්දය කෙනෙක් කරා. ඒ නිසා ඒ ඒ අපවිත්‍ර දෑ සමහරින් පිළිබඳව අපවිත්‍රකමක් නැතිව ඒ අපවිත්‍රකමක් අඳින්නේ නැතිව අතපත ගෑම ආදී ඕන දෙයක් කරන්නට මේ කාමච්ඡන්දේ නිසා කෙනෙකුට හැකිය. අනේ ඒ කෙලෙසයි කාමච්ඡන්දේ කෙනෙකුව රවටන්නේ. එහෙම නැත්නම් දැන් කෙනෙක්ට වැටෙනවා නම් මේ මේ පිළිකුල් සාගත පිළිකුල් කටයුතු ඒ එක්කාදී මේවා මදිරුවත් සාදීවත් එක සමානයි ඒ නිසා ඒක දැන් ප්‍රස්ථාන කරන ඇති ඔව්හු ඒවා පිළිබඳ කිසිදු පිළිකුලක් නැතිව ඒ කල යුතු උපකාරය ප්‍රස්ථානය ඒවා සුද්ධ පවිත්‍ර කිරීම ආදී වශයෙන් කරනවා එහෙම අවස්ථාවකදී දැනගතාට පිළිකුල් වශයෙන් මෙහෙඳීමේ කියන එක වරදක් නෙවෙයි. සමහර විට එය නුවණ ඇති නුවණ දිනු කිරීම නිසා ඇතිවන සත්‍යය. නමුත් මේ නුවණ දිනු කිරීමේ ස්වභාවය දැක්ක කාමච්ඡන්ද ඇති ඒ වාක්‍යෙ කුද්ද අප්‍රතිකූල සංඥා මේ මුහුණු වලින් ගලවන්නට පුළුවන් කාමච්ඡන්ද. අන්න ඒ බඳු අවස්ථාවලදී තමයි ඒක වංචක ගන්න. එහෙම නැතිවෙන්නේ මම කාරණේ ඊට කලින් දවසේ පැහැදිලි කළා. දැන් ඒ වගේම අනිත් පැත්ත පටිච්චෝල සංඥා රූපකාය ව්‍යාපාදෝ වච්චේති කියලා දක්වනවා. දැන් ප්‍රතිකූල සංඥාවේ කියන එක පිළිකුල් බව ඒ පිළිකුල් බව මෙනෙහි කිරීම අපේ ධර්මයේ උගන්වන එකක්. ඒ එහෙම උගන්වන්නේ ඒ ප්‍රතිකූල සංඥාව ඇති කරගත් කල්හි මේ කාම ඡන්දය කියන එක දුරු කර ගැනීමට එය උපකාරයි. එහෙම නැත්නම් ඒ වස්තුෙහි පිළිකුල් බව ඇති කර නොගැනීම හේතු කොටගෙන කාම ඡන්දය ඇතිවන්නට එබැවින් ඒ ප්‍රතිකූල සංඥාව වඩන්නට භාවනාවක් වශයෙන් වැඩිම ගන්නනවා අපේ ධර්මයේ. ඒ ඒකට කියනවා ප්‍රතිකූල මනසිකාරය කියලා. එනි ඒකා ලෝමානඛා සංකාදි වශයෙන් වෙන ඒ සිත් දෙක අපරිත්‍යය පිළිබඳව මෙනෙහි කිරීමක් ගැන ගන්නන්නේ ඒ ආයේ ඇති පිළිකුල් බව මෙනෙහි කරා. නමුත් ඒ පිළිකුල් බව මෙනෙහි කිරීම වශයෙන් ඒවායේ පිළිකුල කලකාගත හැකි වෙන ඒ දැනස්සාට ඒ නිසා ඇතිවන නුවණ ඒක ඒ ප්‍රතිකූල සංඥාව ඇති කර ගන්න තැනකට උපදනා නුවණ. ඒ නුවණ දිනු කර ගැනීම නරක එකක් නෙවෙයි ඒ ආත්මික උගන්න. දැන් කෙනෙකුට මේ දෙස්ලොම් ආදී මේවා පිළිබඳව පිළිකුල් බව මෙනෙහි කරගත හැකි නම් ඒ මෙනෙහි කොට ඒවායේ තිබෙන ඒ ස්වභාවය තේරුම් ගැනීම කෙනෙකු නුවණකින් කරන අපට තවත් කෙනෙකුට ඒ පිළිකුල සැලකීම් වශයෙන් ව්‍යාපාරය උතුරු. අනේ ව්‍යාපාරය ඇතැම් විටක මේ ප්‍රතිකූල සංඥාවේ කියන මේ ස්වરૂපය කියන කෙනෙකුට රවටන. ඒකයි. ව්‍යාපාරය ප්‍රතිකූල ප්‍රඥාවේ කියන එක නුවණ. ඒතර සංඥා කියන වචනය දැක්ුවාට ඒ ප්‍රතිකූල සංඥාව ඇතිවන්නේ පිළිකුල් බව මෙහි කරන නුවණ නිසා. නමුත් කෙනෙකුට ඒ පිළිකුල් බව හැලකීම් වශයෙන් ඇතිවන දේශය ඒ දේශය සමහරෙකුට කෙනෙන්නේ නැහැ ඒක දේශය. ඒ ඇයිද ඒක ඉගෙනවා මේක ප්‍රතිකූල සංඥාව කියලා ඒක නැත්තම් වැරදෙනවා. සමහරට ඒ ඇතිවන්නා උද්දේශය. ඒකයි කියන්නේ ප්‍රතිකූල සංඥාව කියන ව්‍යාපාදෝ අංශේ. දැන් අපි දන්නේ කෙනෙකුගේ ඒ රූපලාවන්‍ය කියන එක රූපවත් බව රූපාලංකාරය කියන එක ඒ කවුරුත් ඇති කරගන්නට කැමති, පිළිනවට කැමති එකක්. උපවත් බව. ඒක ධර්මෙහිදී නම් උපති සම්පatti කියලා දක්වනවා. සමහර කර්මයන්ගේ අකුසල කර්මයන්ගේ විපාක වළක්වා ගැනීමට කුසල කර්මයන්ගේ විපාක මතු කර දීමට උපකාර වෙන කාරණයක් හැටියට දක්වන උපදී සම්පත්තියක් ඒ වගේම අකුසල කර්මයන්ගේ විපාක නතු කර දීමට උපකාර වන කුසල කර්මයන්ගේ විපාක මේ ගෙන නොදීමට හේතු වන උපදී විපත්තියක් ගැන ගන්න. එහෙම උපදී සම්පත්ති උපදී විපත්ති කියලා දෙකක්. උපදී සම්පත්තිය තරන්ත කුසල කර්මයන්ගේ විපාක හසු කර දීමට උපකාර වන අතර උපදී විපත්තිය අකුසල කර්මයන්ගේ විපාක ගෙන දීමට හේතුයි. ඒ කාරණය මීට කලින් වෙන අවස්ථාවකදී මා කියා තිබෙනවා. ඒ නිදර්ශනයක් වශයෙන් ගන්නවා නම් දැන් අපි බෝධිසත්වයන් වහන්සේ එක අවස්ථාවකදී රජ දරුවක උපන්. මම තේමියෙක්. ඒ තේමිය කුමාරයන්ට ජාති කර්මඥානය පහළ වුණා. Taman පූර්ව ජාතියකදී අවුරුදු ගණනක් රජකම් කොට කරන ලද වැරදි හේතු වැරදි නිසා අවුරුදු බොහෝ ගණනක් නිරෙහි දුක් විඳා කියන මේ බව Tamanගේ නුවණින් දැක්කා. දැකලා දැන් රජ කල්ලේ උපන් කුමාරයෙකු බැඳි තමා මේ ඒ හොඳ ඒ රජකම් කිරීමට සුදුසු පත්‍රයේ සිටින කුමාරයෙකු උනොත් රජකම විකටින්ම තමන්ට ලැබෙනවා ඒ නිසා රජකම නොලැබෙන නොලබා සිටින්නට හැකි වෙන ආකාරයට තමන් තමන් හැසිරෙනවා ගොළුෙක් නොවි ගොළුෙක් හැටියට දීරෙක් නොවි දීරෙක් හැටියට කොරෙකු නොවි කොරෙකු හැටියට ඉන්නේ සිටියා ඉතිරාජිරෝ බොහෝ උත්සාහ කරලා ඒ තත්ත්වය වෙනස් කරන්නට දැනෙනවා පසුව කිව්වා මොහුගෙන් කිසි වැඩක් ගන්නෙ නැහැ ඒ නිසා මොහුව සෝනකදී වලලා ඉතින් සෝනකදී මිනිස්යා ගෙනිලා අර මිනිස්යා වළඳන කොටයි තමන්ව ගෙන ගිය ඒ රථේ නැගිටලා හරි ඒ ඒ ගෙන ගිය මිනිස්යා සමග කතා කරේ කාවෙන්නේ ඔය කාටද ඔය වලකපන්නේ ආදි වශයෙන් කතා කරලා තමන්ටයි කියවම ඉවා ඒ වලකපන් දෙන අමත මා මේ කාරණේ නිසා කතා කරලා සිටියේ කියන්න කියලා මාත මා අපතේ කියන්නේ අන්න එහෙම තමන්ට වැරෙන්නට තිබුණු රජකම පවා නැතිව ගියේ නැතිවලාමට කාරණේ වුණේ තමන්ට මේ උපදීපත්තියක් තිබෙන බව දක්වනවා. උපදී කියන්නේ තමන්ගේ ශරීර වශයෙන් දක්වම යම් අනුපාදිතයි. ඒ නිසායි රජකමට නිසුදුසුකයි කියලා නියම කරනවා. දැන් උපදී සම්පත්තිය සැප ලැබීමට කුසල කර්මයන්ගේ විපාක මත කර දීමට උපකාර වන අවස්ථා ගැන දක්වනවා. දැන් සමහර ඒ කාලේ නම් සිටියා මේ ධනවත් පවුලක ඒ පවුලේ අයට කාලාන්තරයක් પરම්පරා වශයෙන් මෙහි කරන දාසය කියලා දාස ඉතින් ඒ දාසයන්ට උපදනා දරුවනුත් ඒ දාස මෙහෙවරෙහිමයි යෙදෙන්නේ. ඇතැම් විටක ඒ දාසයකට බොහොම රූප සම්පන්න දරුවෙකු ලැබුණොත් ඒ ස්වාමිය ස්වාමියා කියනවා මොහුගෙන් නැත්නම් මේ තැනැත්තියගෙන් අපේ දාස මෙහෙවර ගැනීම සුදුසු නැත. අපි මොහු අපගේ දරුවෙකු හැටියට හදා ගන්නවා, වඩා ගන්නවා. එහෙම කියා දරු පුත්‍රස්කාරී සබාගෙන වඩලා ඒ පුතෙකුට දෙන සතු සම්පත් දෙනවා. ඒට හේතු වුණේ කුමක්ද? ඒ තනත්තාගේ රූප සපුව, රූප සම්පත්. අනේක උපදී සම්පත්තිය කුසල කර්මයන්ගේ විපාක දෙන දීමට උපකාර කරන හේතු වෙන අවස්ථාවක් ඇතිවෙන ගන්න. දැන් ඒ නිසා උපදි සම්පත්තියේ කියන ඒ රූපාලංකාරය නරක එකක් නම් නොවේ. ඒක කාරක හරි ලැබෙනවා නම් ලැබෙන්නේ කරන ලබකින් නිසා. දැන් අප නිදකන්න සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළනවා සුවන්නතා සුසරතා සුසංඛානා සුවිපතා ආදිපත්‍ය පරිවාරං සබ්බ මේකේන රක්කති සුවන්නතා කියන්නේ මන වර්ණවත් ශරීර වර්ණ ලක්ෂණ වර්ණවත් බව තමයි සුවන්න සුසරතා විනිවිද කතාන ඇති බව සුසරතා සුසංතාන කියන්නේ මන රූප සතහන් ඇති බව දැන් දන්නවනේ ඒ කවුරු කැමති වෙන ශාරීරික රූපකහක් පිළිගන්න. නලල මේ විදිහ නම් හොඳයි කියනවා. නැහැ මේ ආකාරය නම් හොඳයි කියනවා. ඒ ඔක්කොම සතහන්. සතහන්. ඒවා ඒ වූ පරිදි බුදුරජාණන් වහන්සේ පිළිබඳව දක්වනවා යම් පරිලාභයවයක් විගත පිහිටීම ලක්ෂණ නම් අලංකාර නම් ඒ පරිලාභයට දික් වශයෙන් පිහිටනවා යම් ශරීරාවයවයක් කොට ඇති කරනවා නම් ඒ පිහිටීම ලක්බන නම් ඒ අවයවයේ ඒ ආකාරයට පිහිටනවා යම් අවයවයක් වකතුලිය පිහිටනවා නම් එය ලක්බන නම් ඒ අවයවයේ ඒ ආකාරයට වකතුලිය පිහිටනවා එහෙම ලක්බනවා යාන් යංගාන් දීඝාන් සෝබන්ති තාන් යංගාන් දීඝා දීඝා ආදි වශයෙන් මෙහෙම දක්වනවා. අන්න ඒ නිසා ඒක කෙනෙකුට උවමනා නැති එකක් කියලා දක්වන්නේ නැහැ. ඒක දින නිසා කෙනෙකුට ලැබෙන එකක්. ලැබෙන තත්ත්වයක්, ලැබෙන ස්වභාවයක්. දැන් ඒ නිසා ඒකට ඇලෙන එක හොඳ කියලා උගන්වන්නේ නැහැ. ඇලීම කොයි දෙයකට ඇලුනත් ඇලීමනම් ලෝභය ලෝභය ඇති කරගත යුතු හොඳ ධර්මයක් කියා දක්වන්නේ ඒක අකුසල පක්ෂයට අකුසල ධර්මයක් ඇටියටයි දක්වන්නේ දැන් එබැවින් මේ ප්‍රතිකූල මානසිකාරය කියන එක ඇති කර ගැනීම ඒ ප්‍රතිකූල සංඥාව ඇති කර ගැනීම අර ඇලීම කියන එක දුරු කරන්නට උපකාර වන දෙයක්. ඒ නිසා ඒක කුසල පක්ෂයටයි යන්නේ ප්‍රතිකූල සංඥාව. නමුත් ඒ ප්‍රතිකූල සංඥාවේ මූලවරගත් ව්‍යාපාදී කියන එක කුසලයක් නෙවෙයි. ඒක අකුසලයක්. ව්‍යාපාදී. ඒ නිසා සමහරේ අතමිටක ඒ කනකාට උපදනාදී ව්‍යාපාදයෙන් නිසා ඒ ශරීර ආවරණයක් පිළිබඳව කතා කරන විට නැත්නම් ඒ ඒ ගැන ඒක දකින්නට ලැබෙන විට පිළිබඳව අසන්නට ලැබෙන විට ඒක පිළිගන්නට ලැහැත්ති නැතිව තමන්ගේ තිබෙන ද්වේෂය නිසා ආ මොකක්ද ඔය පිළිකුල්ලි ස්වභාවයක්ම නොවේද කියලා ඒ අර ද්වේෂයෙන් ඇති කරගත්ත පිළිකුලක් ගැන කියනවා ඒකයි ප්‍රතිකූල සංඥා රූපකාය ව්‍යාපාදෝ අංචේ. ඒක වංචනය කිරීම කෙසේද කාන් එවන් ව්‍යාපාදයක් නම් උපදින අවස්ථා අපට ප්‍රකටව දැනගන්නට පුළුවන්. මම ඊට කලින් දවසකත් කිව්වේ අපි බොහෝම පිළිසිදුව යම් තැනක් ලබාගෙන ඉන්නා විට ඒ තැනට ඒ ස්ථානය මොන අල්ලකින් හෝ අපි මිත්‍ර කරනවට අප කැමති. කවුරු හරි ඒ බඳු අපමිත්‍රකමක් කළොත් අපමිත්‍ර බවක් ඇති කළොත් ඒ නිසා අපි කිපෙනවා. මා නිදර්ශනයක් ඇටියට කියේ අපි ලක්ෂණට සබාගෙන සිටින අපේ වත්තේ. අල්ලපු ගෙද බල්ලාදි හෝ පහර ඒ අපමිත්‍ර කළොත් සමහරු කියනවානේ ඊට පස්සේ බල්ලා එළුව කකුල් කඩන්නයි කියේ. ඒ ඒ පිළිකුල මෙහි කිරීම නෙවෙයි. පිළිකුල වශයෙන් වැටහිීම නිසා නෙවෙයි. ඒ ඒ සමහර විට තමන්ට ඒ ප්‍රතිකූල සංඥාවෙන් කියන එක යා වැඩගෙන ව්‍යාපාරයක් තමන්ට ඇති. ප්‍රතිකූල සංඥා දුකේන ව්‍යාපාරෝ වංචිත ඒ නිසා මේ ප්‍රතිකූල සංඥාව වඩන කෙනෙක්. දැන් ප්‍රතිකූල සංඥාවෙන් කියන එක භාවනා වශයෙන් වඩනවා. දැන් බුදුහාමුදුරුවෝ නැතාත් උගන්වන විදිහට ඒ සම්පත්තක සම්මත්තානේ කියන එහෙම නැත්නම් තවත් කියනවානේ චතුරාර්යකාර සූත්‍රය. කර්මස්ථාන හතරක් තිබෙනවානේ. ඒ චතුරාර්යකාරයෙන් එකක් විභාවිස්සතිය අනිත් එක මෙත්තා අනිත් එක අසුභ ඊළඟට මරණ බුද්ධාදිස්සති මෙත්තාච අසුභං මරණස්ස කියලා දක්වන ඒ චතුරාර්යතාව ඒ චතුරාර්යතා කියන්නේ ඒ භාවනා කරන්න උනට එය ආරක්ෂාවක් වන්නේ කියන එකයි චතුරාර්යතා. ධම්ම ස්මෘතිය මෛත්‍රී භාවනාව මේ අසුභ භාවනාවේ කියන ප්‍රතිකූල සංඥාව හෝ එහෙම නැත්නම් අර දස අසුභ වශයෙන් දැක්කම ඒ ඔකෝ භාවනාව හා මරණානුස්මෘතිය කියන මේවා දැන් ඒ නිසා ඒ ප්‍රතිකූල සංඥාව අසුභ භාවනාව කියන එක වැඩිම හොඳ එකක් එහෙම හොඳ එකක් වුණා කෙනෙක් ඒ පිළිබඳව දැනගන්න ඕනේ කුමක්ද මේ ප්‍රතිකූල සංඥාව ඇති කර ගන්නා ආකාරයෙන් සමන්ත ව්‍යාපාරය උපදිනවා. ව්‍යාපාර. ව්‍යාපාරය කියන්නේ තරහව. දේශය නොකමැත්ත. ඒ නොකමැත්ත දේශය තරහව කියන මේ ආකාරයෙන් ඇතිවන ව්‍යාපාරයක් නම් කිසි මොහොතක Tamanට උපදී නම් ඒවයි භාවනා වශයෙන් වැඩි එකක් නෙවෙයි. ඒක දුරු කරගන්න. අන්න ඒකට වැරදෙනවා. ඒකට වැරදෙනවා. Tamante මේ පිළිබඳව ඒ නොකමැත්ත අපි කියමු ඒ ලක්ෂණ දේවල් පිළිබඳ වූ නොකමැත්ත. ඒ ඒවා ඒවා මේ පිළිබඳ නොමනාපය එහෙම ඇති වෙන්නට පුළුවන්. ඒ නොමනාපය නොකමැත්ත කියන මේ වචන වලින් දක්වන්නේ ව්‍යාපාරය ගෙයි. එතකොට කොටින් කියනවා නම් Tamante ඒ ප්‍රතිකූල සංඥාව ඇතිනම් Taman ඒ ප්‍රතිකූල වූ යම් අරමුණක් වේද ඒ අරමුණෙහි ගැටෙන්නේ ගැටෙනවා කියන්නේ විරුද්ධව හැටෙන්නේ විරුද්ධව හැටීම තමයි කටිහන්නතියක කටිගෝහය කියන්නේ ඒ දේශ කාල. සමහර දෙයක තාම සිවුම් වශයෙන්. ඒ සිවුම් වශයෙන් ඇතිවන විට Tamanට නොතේරීම ව්‍යාපාදයේ තමා උපදවාගෙන සිටින්නට බැරි නෑ භාවනා කරනවායි කියලා කල්පනා. ඒකයි මේ තමාව පවතනයි කියලා කියන්නේ. ඊළඟට එන්නේ ඒ කර්ම දෙකම පසුගිය දිනේ කීවා සමාධි මුතේන තීන නිද්ධාන් වංචේ සමාධියේ කියන එක නම් කෙනෙක් ඇති කරගත යුතු එක සමාධිය කියන්නේ මේ කර්මු කරා විතර යන සිට යම් ඉහළ දැනෙන යම් අරමුණකි රැඳවීම තැන්පත් වීම සමාධියෙන් කරනවා එතකොට ඒ සමාධිය වැඩෙන විට කාම ඡන්දය, ව්‍යාපාදය, තීන විචය, උද්දච්ච කුච්චය, විචිකිච්ඡාවය කියන ඒ නීවරණ ධර්මයන් Taman දුරු කරනවා. නැත්නම් Taman දෙසිතින් සමාධිමත් සිත පවත්නා කාලය තුළදී ඒවා උපදින්නේ. ඒ සමාධිය කරන ප්‍රධාන කාරණේ ඒකයි. ඒවා දිනුකොට යම් හොඳ යහපත් අරමුණක සිත පැවැත්වීම. එවිට නැවත නැවතත් නැවත නැවතත් ඒ සමාධිමත් සිතක් ඇතිවීමේ හේතුවෙන් ඒ තනකාට අර කාමච්ඡන්දාදී නීවරණ එහෙම නැත්නම් අර ලෝභාදී අකුසල් සිත්වීම නවතින. සමාධියේ නිසා උපකාරක ධර්මයක්. උපකාරක. ඒ වගේ සමාධිය නුවණ පිළිමට හේතු වෙන කරුණක් වෙනවා. ප්‍රඥා සංගතනික ධර්මයක් තමා සමාධිය. නුවණ ඇති කරගන්නට උපකාරයි. සමාහිතෝ යථා භූතං පජානාති යම්මේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ එයයි ඒ එකඟ වූ සිත් ඇති තැනැත්තේ ධර්මයන්ගේ ඉගෙන යථා ස්වභාවය සමන්විත උපදනා වූ නුවණින් දකින්නේ යථා භූතං පජානාති. ඒ නිසා සමාධිය හොඳ එකක්. නමුත් මේ සමාධිය වඩනවායි කියන තැනට මේ සමාධියේ මුහුණුවර ගත්ත දීන නිද්‍රය ඇතිවේ. දීන නිද්‍රය. දැන් සමාහිත බව කියන එක ඇති වෙන විට ඒ සමාහිත ගතිය තිබෙන්නේ සිටේ පමණක්ම නොවේ. ඒ සිතේ ඇතිවන සමාධිමත් ධර්මයේ හේතු කොටගෙන හයේට යම් සම්පූර්ණ බවක් ඒ නිසා ඇති. දැන් ඒ සමාධිය උපදවා ගන්න විට ගන්නා වූ ප්‍රධානම නැත්නම් මුඛ්‍ය ඉරියව්ව වශයෙන් ගන්න මේ ඉඳගෙන කර ඉඳගෙන ඉන්න ඉරියව්වනේ භාවනාවේ කෙනෙක් දෙන්නේ ඉඳගෙන කුහුසෙන් ඒ ඉරියව්වෙහි තමයි ඉතින් කරක් බොහෝම තැන්පත් ඒ භාවනාවේ යෙදී ඉන්නකොට කරක් තැන්පත් වෙනවා සැලීම් ආදිය ඒ සැලීම් ඒ වාද නැතිව යනවා ඉනිම මේ කයේ නිශ්චල බව ඇතිව තිබෙන මේ අවස්ථාවේදී අර වීර්යයේ මඟ කම ඇතිවීමයි හේතු කොටගෙන සමාධිය දෙනුවට තීන නිද්දේ තිබෙන නැත්නම් තීන නිද්දේ කෙරෙන අර සංසුන්කම ඇති වෙනවා. තීන නිද්දේ තිබෙන සංසුන්කමේ කිය තීන නිද්දේ කියන්නේ සියා උදේ හිතේ තියෙන බව. සිත හා චෛතසික දුර්වල කරන බව, නැලි කරන බව තීන නිද්දේ සායිති. අනේ තීන විද්‍ය ඇති. ඒ තීන විද්‍ය බලවත්සේ තව ඒක තීන විද්‍ය කියන්නේ තීන විද්‍යෙන් යුක්ත වූ සිත්. උපදින්නේ. නැත්නම් තීන විද්‍ය විතරක් අර සමාධිමත් සිතට ඇතුල් වෙනවා නෙවෙයි. කියන්නේ ඒ සමාධිමත් සිත වෙනුවට තීන විද්‍යෙන් යුක්ත වූ අකුසල් සිත් උපදිනවා. තමන්වත් වැටෙන්නේ නැහැ මේ දැන් උපදින්නේ අකුසල් සිත්යේ කියන්නේ. ඒ කියන විදියෙන් යුක්ත වූ අකුසල් කෘත්‍යය කියන ඒවා ඒ එක්ක ලෝභ මූල එහෙම නැත්නම් ද්වේෂ මූල ඒ දෙක. ලෝභ මූලයේ කියනවා ප්‍රසංඛාරික හතරක්. ද්වේෂ මූලයේ කියනවා ප්‍රසංඛාරික එක සිතක්. අනේ ප්‍රසංඛාරික සිත්වල තමා තීන නිද්දය උපදිනවනම් උපදිනවා. අන්න ඒ තීනනිද්දේ උපදින විට තේරුම් ගන්නට ඕන කාරණා තමයි තීනනිද්දේ පවස්නේ අකුසල් සිතට. ඒ ලෝභ මූල අකුසල් සිතක්, එහෙම නැත්නම් ද්වේෂ මූල අකුසල් සිතක්. ඒ තීනනිද්දේ ඇත්තලා සිතක් වේලාවකට වෙන විට තමා නොදැක්ක නොදැනීම තමාට නොදැනීම ඇතැම් විටක තමා නිින්දටද වැටෙනවා නිින්දට නිදා ගන්නයි කියන්නේ නිදා නිින්දට වැටෙනවා කියන්නේ භාවනා කරනවා කියන එක නෙවෙයි. ඒක නෙවෙයි. ඒ නිදාගෙන මිනිස්සු 10ක් 15ක් වෙන ඉන්දියාවෙන් සමහර විටක ගත කරලා අවම වෙලා ඉන්නකට බැරිනේ. Taman ඒ කාලය තුළ භාවනා කරනවා. අර සීල විදියට අන්න එදෙනුනේ සමාධි මුඛේන දීන ධම්මං සමාධියේ මුහුණුවර ඇති කරගෙන මේ දීන මිත්‍ය දීන මිත්‍ය යතිවන්නේ මොන මුහුණුවරින්ද සමාධියේ මුහුණුවර සමාධියේ මුහුණුවරින් දීන මිත්‍ය ඇතිවි කුංජලයාව රහතනවා එතකොට ඒ භාවනා කරන්නා මේ රැවටීමෙන් මිදෙන්නට ඕන. ඒක නොරැවටීම නොරැවටී සිටීමට දැනගන්න ඕන. කොහොමද දැනගන්නේ? ඉබඳු අවස්ථාවක් තමන්ට එන විටම ඒ සීන නිද්දය අල්ලා ගන්නට පුළුවන්කම තිබෙන්න ඕන. ඒ දුර කරන්නේ. ඒ නිසා දැන් භාවනා පිළිබඳව ඉගන්වන්න කියනවා. මොකද කටිපඨාන සූත්‍රය හිතනවා. සිත පිළිබඳව ඉගන්වන්න කියනවා. ඊළඟ පිළිබඳව නම් විශේෂයෙන් මේ දක්වනවානේ සංසංගා අර්ථාන් දීන නිසා. අත්මය අර්ථාන් දීන නිසා ප්‍රදාන. අසංසංගා අර්ථාන් දීන නිසා නම් අත්මය අර්ථාන් දීන නිසා ප්‍රදාන. ඒ අර්ථයෙන් වෙනවානේ ඒ ඒ කියන්නේ දීන විද්‍ය ඇතිවන සිත කොබල් එවන් සිතක්. යම් පිටක සීල නිද්දේ ඇතිවේද ඒ සීල නිද්දේ ඇතිවන අකුසල් සිත වූවා අකුසල් සිතේම සීල නිද්දේ ඇතිවන්නේ ඒ අකුසල් සිතේ තිබෙන වීර්යයද මන වීර්යයක් සංකිට්ඨං චිත්තං සංකිට්ඨං චිත්තං උපජානාති කියලා කියනවා හැකෙනුම සිතේ කියන්නේ සීල නිද්දේ නිත්ත වූ සිත ඒ සීල නිද්දේ නිත්ත වූ සිත දෙකෙන් හැකෙනුම ස්වභාවයක් ඒ කියන්නේ ක්‍රියාත්මක නැහැ. දීපය බොහොම මඳයි. දීන විද්‍යාවේ වශයෙන් සිත ලෙඩ වෙලා සිත ලෙඩ වෙලා සිතේ ඇතිවන ලෙඩ. ඒ කියන්නේ චිත්ත වේලන්නිකා චේතසික වේලන්නිකා කියලා. දීනය චිත්ත වේලන්නිකා කියලා මිත්‍යය චේතසික වේලන්නිකා කියලා උගන්වනවා. එවද සිතේ හා චෛතසිකයන්ගේ ගිලන් බව. ඊන මිත්‍යන් නිසා වන්නේ. එතකොට ගිලන් බවයි කියන දැන් ලෙඩුණාම ස්වභාවය කෙනෙක් කියනවා නේ ලෙඩ වුණාම දෙහෙසක පැමිණෙන්නට වැඩ කරන්නට එහෙම අමාරුනේ. මම ලෙඩ වෙලා ඉන්නේ කියලා හිතා ගන්නවා. අන්න ඒ වගේ සිතේ ලෙඩේ සිත ලෙඩ වෙනවා. දීන මිද්ද දෙක ඇතිවෙනවා. ඉතින් මේ ලෙඩ ස්වභාවය, සිතේ තිබෙන නැලි ස්වභාවය තමම රැවටෙනවා. කොයි විදිහටද රැවටෙන්නේ? සමාධිය සිතේ දැන් සමාධිය ඇතිවයි. සිතේ එකඟ වෙලයි කියලා දැන් ඒ තරම් කලබල ගතිය නැති වෙලා සිතේ එකඟ වෙලයි කියලා කෙනෙක් කියනවා. ඒ නිසා ඒකේ එහෙම අවස්ථාවක් වෙනකොට දැනගන්න. දැන් මේ වෛශක ධර්මයේ කියන මේවා කෙනෙකුව රවටන ධර්ම ඒවා පිළිබඳව මේ ධර්ම පිළිබඳව නූගතුන් පමණක් නෙවෙයි. මේවා පිළිබඳව දැනුගත් අයව පවා මේ ධර්ම වලින් රවටන. ඒකයි මේවායි නොරැවටී සිටිනවා කියන එක අමාරුයි. මා ධර්මධරයන් පවා මේ කියන ලද වංශක ධර්ම අතුරෙන් යම් යම් ධර්මයකට තමා රැවටිලා තමාගේ ධර්ම ධර්මකමතන් හානි සිදු කර ගන්නවා. ධර්ම මේ වංචක ධර්මයන් අවුලයි. විරියාරම්භ මුකේන උද්දච්චං වංචේති කිය. වීර්යය කියන එක අවශ්‍යයි. වීර්යය කියන්නේ හිතේ කියන නැයි ගැටි දුරුකොට හිත කටයුත්තෙන් ඔසවා අවන ගුණය තමයි වීර්යය කියන එකෙන් දක්වන්නේ. ඒ හිතට වැටෙන්නට දෙන්නේ. නැත්නම් හිත හරියට මේ මේ ඒ කටයුත්තෙහි යොදවන්නට බැරි ස්වභාවය දීන නිදේශ ඇතිවක්. ඒ දීන නිදේය දුරු කරන්නට වීර්යය උපකාරයි. උපකාරයි. දැන් එහෙම වීර්යය ඇති වුණාම වීර්යය ඇති වුණාම ඒ වීර්යවන්ත දැන් වීර්යවන්ත කුංගලයා කියන්නේ නිරතුරු ක්‍රියාවෙහි යෙදෙන කෙනෙක්. හැම විටම කයින් හෝ වචනයෙන් හෝ සිතින් හෝ ඔහු ක්‍රියා කරනවා. ඒ දීර ස්වභාවෝ දිරියන් කියලා දක්වන්නේ දීරයාගේ ස්වභාවය දිරියයි කියලා. දීරිය කියන කල්පිතේ පිළිබඳව දක්වනවා. ඒ නිසා ඒ දීරය හොඳ එකක්. ඒ පඤ්ඤාන් යාසං විරියං වදන්ති අබ්බත් හැම අක්ෂයක්ම සිදු කරගෙන දේ හැටියට කියනවා නුවණක් සමග එක්ුණු වීර්යය නුවණක් සමග යම් වීර්යයක් එකතු වුණාම ඒ කියන්නේ වීර්යයයි නුවණයි කියන දෙකම උපදනා සිත් නම් කෙනෙකුට ඇතිවන්නේ එයින් Tamanට බොහෝ යහපත හැම යහපතක්ම සිදු කරගන්නට පුළුවන්. දැන් සාසනයේ උගන්වන යහපතේ කියන ඒවා උදත් පිළිසෙලින් ගන්නවා නම් ධ්‍යාන මාර්ග කලකින මේවයි. ඒවයි ඉස්තරි මනුෂ්‍ය ධර්මයි. ඉස්තරි මනුෂ්‍ය ධර්මයි. මනුෂ්‍ය ධර්මයේ කියලා දක්වන්නේ දස කුසල ධර්මයක්. දස කුසල ධර්ම මනුෂ්‍ය ධර්මයේ කියත් ධ්‍යාන මාර්ග ඵල කියන මේවා උත්තරී මනුෂ්‍ය ධර්මයක්. ඉතින් මේ දස කුසල ධර්මයන් නිහියදීම සත් වීර්යෝ උත්තරී මනුෂ්‍ය ධර්මයන්ට පැමිණීමට සාමාන්‍ය මනුෂ්‍ය ධර්මයන් ඇති කර ගැනීමට උවමනා කරන වීර්යයට වඩා වැඩි වීර්යයක් ඕනේ. වැඩි වීර්යයක් දැන් ඒ නිසා ජීවිතයේ කියන එක ඒ උත්තර මනුෂ්‍ය ධර්මයන් ඇති කර ගැනීමට යම් ප්‍රතිපදාවක යෙදෙන කෙනෙකුට අවශ්‍යම ඕන. ඒ ජීවිතය නැතිනම් කෙනෙකුට භාවනා කරන්නට බෑ. භාවනා කරන්නට බෑ ඒ ජීවිතය දුරවන්නොත් ජීවිතය මඟනම් ඒක නැත්නම් භාවනාවේ යෙදෙන්නේ නැහැ. යෙදෙන්නද බෑ. බැරි නිදීගේ ඉගෙන මඟ කම හේතු. සිත්වල දීර්යය උපදිනවා. නමුත් ඒ උපදනා වූ දීර්යයේ ඉගෙන මඟ කම හේතු කොටගෙන තමන්ගේ භාවනා කර්මය සිදු කර ගන්නට ඒ නිසා වීර්යය ඒ භාවනා කර්මය සිදු කිරීමට අවශ්‍ය තරම දියුණු වූ වීර්යයක් වෙන්නට ඕනේ. ඈ හීන මිත්‍රේ නෑ එහෙම නේනවා ඒ එනේ මොන කාරණයක් විපාක කියලා කියන්නද බෑ එන්නට හේතු තියෙනවා සමහර විටක දැන් අප කියනවානේ කෙනෙක් ආහාර වැඩි ගත්තා නිදිමත වෙනවා කියන ඒක අන්නේ සීන විද්‍ය ඇතිවීමට කරනවා කියන විදිය ඇතිවෙන්න කරුණා. ඒ ඒකමත් නෙමෙයි. ඒ තීන මිද්දය සමහර විටක දැන් භාවනා කරනවා කියන එක හිතට දෙහෙක දෙන දෙන ලබා. ඉතින්නේ හිතේ කියන එක නැවත නැවතත් නැවත නැවතත් මේ එකම ක්‍රියාවට යෙදවීම වශයෙන් පැවැත්ම නිසා හිත වෙහි කරයි. ඒ වෙහසීමට පත් වූ සිතට සීල විද්‍ය ඇතිවීමට බොහෝම වේ. අනිත් එක ඒ භාවනා කරගෙන කරගෙන යන විට ඇත විටක භාවනාවෙන් Tamanට ලැබෙමින් තිබුණු ආස්වාදය ප්‍රීතිය නැති වෙන්නට පුළුවන්. එහෙම අවස්ථාවලදී හීන මිත්‍ය ඇතිවෙච්ච හීන මිත්‍යයන් නිදන අවස්ථාවල දුන්නා. අපි කියමු ඝන ඇතිවීම හොඳයි. ඒ ඝන ඇතිවීම හොඳ වූවා වේලාව බොහෝ ඉක්ම යනතුරු ඝන කියන කොට එතකොට මොකද වන්නේ? එතකොට තමා තුළ ඇති වෙනවා මේ පිළිබඳ සියුම් ද්වේෂය ඇතැම් විටක Tamanට නොදැනීමක් ඇතිවන්නට පුළුවන්. මේක කාමනාකම් නැහැ කියලා නිකන් ද්වේෂයක් ඇති. එහෙම වුණාම ඒ ද්වේෂයේ හේතු කොටගෙන තීනමිතිය ඇති වෙන්නට පුළුවන්. මොකද ද්වේෂ මූලික තීනමිතිය උපදිනානේ. තීනමිතිය ඇති වෙනවා. ඒ වගේම මේ අසාධන සිත්න පිට මේ අසාධන සිත්න පිට තමන් දෙවිට බොහොම හොඳ දෙයක් කියන්නේ අහන්නේ කියන එක දැකරුණොත් ඒ ගැන උනන්දුවක් ඇති වෙනවා. ඒ ගැන ප්‍රීතියක් ඇති වෙනවා. ඒ විදිහේ තත්ත්වයක්. සමහර විටක තමන්ට මේ කියන දෙයින් කිසිදු රසයක් නැත්නම් ඒ නීරසම ආස්වාදයක් ඇති නොවන දෙයක් වෙනවා. මේ වෙනුවට තමන් වෙන දෙයක් අපේක්ෂා කරනවා. වෙන දෙයක්. අද මේක හිතන්නට පුළුවන්. මේ අහගෙන ඉන්නවට වඩා හොඳයි මේ වේලාවකදී මම දෙදෙකී තව තවත් කරන්න වැඩ තියෙනවා. ගොඩක් පිළිබඳව හිතන්නේ. එතකොට මේ අපේක්ෂාව වෙනස්. යමක් ලෝභ අපේන අරමුණු කරන්නට පටන් ගන්නවා මෙයින් හිත ඉවත්. එහෙම අවස්ථාවලදී කෙනෙකුට තීරණ දෙයක් වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි සමහර තැනකදී අපිට දක්නට ලැබෙන්නේ ධන කියන ආමුතුරෝ හෝ දීයේ හෝ ඒ අවස්ථාවේදී කෙනෙක් පීඩාවක් පීඩාවක් සමහර විට ඒතරත්තාගේ ශාරීරික දෝෂයක් වෙන්නත් පුළුවන් සමහරුන්ට එහෙම කියනවා සමහරුන් නිදි කිරණ නලක් කිරනවා සමහරුන් ඒක ඒ අයගේ ශාරීරික වශයෙන් තිබෙන යම් කිසි අනුපාතයක් ඒක ළඟ ඒකට වමනා කරන ඖෂධ ආදිය පවා පාවිච්චි කරන්නට ඕන කරනවා ඒ බඳු අවස්ථාවල. ඒකත් හේතු වෙනවා. මේ ශරීරයේ යනකම් කෙනෙක්ගේ පුද්ගලයේ කියා ගන්නවාට ඒ පුද්ගලයා වශයෙන් සැලකියන්නේ ධර්ම පුඤ්ජය. ඒ ධර්ම පුඤ්ජය කොටස් වශයෙන් කරන බල දෙවීම තමයි පංචස්කන්ධය. ඒක පංචස්කන්ධයෙන් එක කොටසක් රූපකට මේ රූප ස්කන්ධයේ බලපෑම සම්බන්ධයක් මේ නාමස්කන්ධයට නැති නැත්ත නැහැ. ඒ නිසා නාමස්කන්ධේ රූපස්කන්ධය ඇතුළු කොට පවතින එක. ඒ නිසා එකකින් අනිකට නැවෙන උපකාරයෙන්ම අපකාරය. උපකාරයෙන්ම අපකාරය. අපකාරය කියන්නේ මේ මනසේ පවත්වාගෙන යන්නට සිත මනසේ පවත්වාගෙන යාමට වුණා කරන උපකාරයේ මේ රූපයෙන් නැදෙන්නේ නැත්නම් රූපයේ යම් රූප පිළිබඳව තිබෙන අඩුපාඩුවක් නිසා ඒක ඊළඟට නැති කර ගන්න ඕන නැති කර ගන්න ඒ ඒ උපකාරය ලැබෙනකොට වැඩ අපිට හරියට මනාවේ කරන්නට පුළුවන්. කේන්පාන ශරීරයම අතපිටක එකම තැන පවා තිබීම හේතු කොටගෙන කෙනෙකුගේ සිතේ අර අලක බව ඇති වෙන්නට පුළුවන් අලක දැන් බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක් බුදුරන් හාමුදුරුවන් භාවනා කරන වේලාවේ උන්වහන්සේ විදාරයි විදාරයි බුදුරජාණන් වහන්සේ පචලායසීත්වක් මොකල්ලාන මොකල්ලාන ඔබ විදාලකෙනවා නෙයිද ස්වාමීන් ඉතින් කියලා ඔබ නිදාගැටෙන්නේ යම් කිසි අරමුණක් සිහි කරමින් සිටින විට ඔබ නිදාගැටෙනවා ඒ අරමුණ අත්හරින්නේ ඒ කරුණු තියෙනවා අටක් පමණ ඒ සූත්‍රයේදී. ඒ සමන්ත මේ මතක තිබෙන යම් කිසි ධර්මයක් මෙනෙහි කරන්න. එහෙම නැත්නම් සමන්ත ආදම් වෙන යම් කිසි ධර්මයක් ශබ්ද නගා කියවන්න. මේ නිදිමත ඇතිවන්නේ තීන මිද්දේ හේතු කොටගෙන ඒක දුරු කරගන්නට වමනා කරන කරුණු කීපයක් මහත්වදාන. එවනත් නිදිමත දුරු යන්නේ නැත්නම් අම්බෙට ඇදලන්නේ එහෙමත් දුරු වෙන්නේ නැත්නම් පිටිතනින් නැගිට අ නැගිට අහසට බලන්න ආත්මික කරුණ පාපය. ඒ ආලෝකය බලන්න. එහෙමත් නිදිමත දිනුවන්නේ නැත්නම් සක්මන් කරන්න. එහෙත් බැරි නම් නිදිමත දුරු කරගන්නට ඒ මට පිළිලින්න මතක නැහැ කරුණ අටක් තිබෙනවා. මේ නිදා මේ අවදි වෙන වේලාව සිතේ තබාගෙන සතුනලයට හැදී මේ සැකසෙන්නේ එම කර්ම කියලා කියනවා බුදුරජාණන් වහන්සේ. දැන් ඒ දෙන්නේ නිදිමත කියන එක නැත්නම් ඒ ඊද විද්ද ඒ කියන්නේ ඇතිවන්න පුළුවන් කෙනෙකුට හොඳ වැඩක යෙදී සිටියේදී වැඩක යෙදී සිටියේදී තමන් තුළ යම් යම් කර්ම නිසා යම් යම් හේතු නිසා ඒ කරගෙන යන කටයුත්තෙන් Tamante ඒ තරම්ම ආස්වාදයක් නොලැබෙන නිසා හෝ නැත්නම් එහිම යෙදීම හේතු කොටගෙන ඇතිවන දෙයක් නිසා එබඳු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ භාවනාවෙන් කියන මේ ක්‍රියාව පිළිබඳව උගන්වන්නේ ඒ තැනත්තා යක්ෂයෙක් වෙන්න ඕනේ. මේ දින කිව්වල ඇති මේ මේ මෛත්‍රිය පිළිබඳව එන කර්මීය මෙත්ත සූත්‍රය. ඒ කර්මීය මෙත්ත සූත්‍රයේ එනවා කර්මීය මත්ත කුසලයේ යම්කම් සම්තම් පදං අභිසවි සක්කෝ ඒ යම් ඒ ආන්ත පදයට පැමිණීමට බලාපොරොත්තු වන දැනත්තා විසින් ඒ ආශ්‍රය සිදු කර ගැනීමෙහි දක්ෂ තැනස්සා විසෙන් තමා තුළ ඇති කරගත යුතු ඒ ඒ ගුණයන් දැක්වීමෙහි බුදුරජාණන් වහන්සේ පළමු කොටම වදාරන්නේ සත්තු. සත්තු කියන්නේ ඇති බව ඇති කෙනෙක්, ඇතියාව පිළිෙන කෙනෙක්. ඒ කියන්නේ ඔහුට තිබිය යුතුයි මේ භාවනා කර්මය සිදු කරගෙන යද්දී ඇතිවන යම් යම් වෙනස්කම් තිබෙනවා. වෙනස්කම්. දැන් මේ එක වෙනස්කමක් තමයි විදිමක්. ඒ අවස්ථාවේදී Taman කුමක් කළ යුතුද කියලා දැනගන්න. ඒ දැන ගැනීම Tamanට ලැබෙන්නේ නුවණ. නුවණ තිබෙනවා. ඒ නුවණ තමයි දක්වන්නේ මේ කප්ප කියන වචනේ. පාරිහාර්ය සංඥා කියලා මේ පක්ඛම් උච්චති පාරිහාර්ය සංඥා කියලා ඒ නිසා භාවනා කරන කෙනෙකුට නුවණ වැඩෙන බව පවපවණක් නෙවෙයි උසස් වූම නුවණ ඒ භාවනා කර්මය නිසා අන්තිමේදී ඇති කරගත යුතු වෙනවා නමුත් ඒ භාවනා කර්මය හරියට සිදු කරගෙන යාමේදී නුවණ ඕන කරනවා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දෙකට පැමිණි එක් වික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේගෙන් ඉල්ලා සිටියේ තමන්ට මේ ඒ මහානදම් පිළිපිරීම සඳහා කොටින් අවවාදයක් අනුශාසනයක් ධර්මයක් කියලා දෙනවා. එවිට බුදුරජාණන් වහන්සේ කොටින් වදාලා තස්මාපිය ත්වං වික්ඛු ආභිනේවත්ෝ දේහි කුසලානං ධම්මා හෝතාදි කුසලානං ධම්මාන ඊළඟ සුද්ධං විච්ඡේච ඉන්නේ කොටින් අව අනුශාසනයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ එහෙමයි. තස්මාත්‍ය තස්මා ඉති ඉහ කියන එකයි තස්මාත්‍ය කියන්නේ. තස්මා එහි කියන එක. එහෙමනම් එහෙමනම් ඔබ වික්ෂුව කුසල ධර්මයන්ගේ මුලම පිරිසිදු කරන්න පතන් ගැනීමම පිරිසිදු කරන්න කෝටාදි කුසලාන ධම්මාන ඒ කුසල ධර්මයන්ගේ පටන් ගැනීම නැත්නම් මුල කුමක්ද? ඊළංච සුවිසිද්ධාන් විකීක දුක. ඊළංච සුවිසිද්ධාන් පිරිසිදු වූ සීලය විකීක දුක. ඍජු වූ දෘෂ්ටිය. ඍජු දෘෂ්ටිය කියන්නේ නුවණට සම්‍යක් දෘෂ්ටිය. ඒ නිසා භාවනා කරන්නෙකුට නුවණ මුලින්ම අවශ්‍යයි. මුලින්ම අවශ්‍ය එකක් ඒ කියන්නේ දැන් ඒ නිසා තමයි නුවණ ගැන කතා කරන විට එන්නේ සෝතාව භාගී පඤ්ඤා සුතමී නාම සෝතාව භාගී පඤ්ඤා සුතමී නාම දැන් කවුරු හරි මේ පිළිවෙත් පුරන්නට පටන් ගත්තේ මොන අවස්ථාවකදද මේ අහන්නට ලැබුණු අවස්ථාව පිට. හැදීමෙන් තමයි ඒ ඒ ධර්මයන් පිළිබඳව ඇති කරගන්නා නුවණක්. ඒ නුවණයි කියන්නේ සෝපාවධානී ප්‍රඥා සුතමේ ඥානං. ඒකට කියන්නේ සුතමේ ඥාන. සුතමේ ඥාන. මේ සුතමේ ඥානය පිටෙන්නට ඕන. ඒ සුතමේ ඥානය කෙනෙකුට ස්වල්ප වශයෙන් පිළිනවා තවත් කෙනෙකුට බහුල වශයෙන් පිළිනවා බොහොම දියුණුවක් පවතිනවා ඒක වෙනස් ඒ Taman ඒ සුද්ධිය ඇති කරගත්ත ප්‍රමාණය ඒ නිසා තමයි බහුසුතෝ හෝති කියලා කියන්නේ බහුසුතෝ හෝති ඒ මේ ශාසනයේ ශාසනික පිළිපද ලබන එක ධනයක් හැටියට දක්වන්නේ ඒක ධර්ම සුත ධර්මයි. සුත ධර්ම. ඉබ පිටකේ අරියතාවෝ බහුසුතෝ හෝති. බහුසුතෝ හෝති. මා මොන විදිහේ බහුසුතේ කරන්නේ? යාසා වාචා ආදි කල්යාණ කල්යාණ මධ්‍යේ කල්යාණ පරියෝතා කල්යාණ සාත්තං කව්‍යංගනං කේවල පරිපූර්ණං පරිසුද්ධං දත්තකරියං අභිවාදාන්ති තථා රූපාස ධම්මා සුඛා ගතා වචසා පරිත්‍තා මනසානුපෙක්ඛිතා විද්‍යා සුප්පටි විද්ධා එහෙම වදාගෙන බුදුරජාණන් වහන්සේ බෞද්ධත්වයේ තිබා. එනකොට මේ බෞද්ධත්වකම හේතු කොටගෙන තමා කලයුත්ත නොකලයුත්ත ඒ කලයුත්තේ පිළිපදව දැන් කලයුත්තේ කියන එක බලන්න කොයි තරම් ලක්ෂණ තියෙනවද කියලා සමහර දැන් මේ මේ ධර්මයේ නිසා මේ භාවනා කර්මයෙන් තමා තුළ ඇති කරගත යුතු ධර්ම. එන ඇති කර ගන්නා ධර්ම මොනවාද ඇති කර ගන්න? අපිට කොටින් කියන එකදී ඒ ඇති කර ගන්නා ධර්ම සත්‍ය බෝධිපාක්ෂික ධර්ම. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම ඇති කර ගන්න. ඉතින් සත්‍ය බෝධිපාක්ෂික ධර්ම ඇති කර ගැනීම පිළිබඳ වූ ව්‍යාපාරයක උත්සාහයක යෙදෙන තැනකා ඒ ධර්මයන් උපදවා ගැනීම සඳහා ඒ ඒ අවස්ථාවේදී කළ යුතු දේ හොඳ දැනගත්ත කෙනෙක් වෙන්නට ඕන. එහෙම නැත්නම් Tamanට ඒ කටයුතු වල යෙදෙන විට හැම විටම අනුශාසකයාගේ මාර්ග දේශකයාගේ Tamanta මඟ පෙන්වන්නාගේ උපකාරය උන. මේ පින තුනක් ආපු දෙනා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී වික්ෂුන් වහන්සේලා ඒ අවස්ථාවලදී වහන්සේකට ලැබින කර්මස්ථානයන් ඉගෙනගෙන යනවායි. කර්මස්ථානයේ ඉගෙනගෙන යනවායි කියන්නේ ඒ කර්මස්ථානය දැනගෙන ඒ කර්මස්ථානයේ වදනකොට තමන්ට ඒ කර්මස්ථානයේ වැඩිම හේතු කොටගෙන ඇතිවන්නා වූ සිතේ ඒ උපදලා වූ ධර්මයන්ගේ ආදී මේ වෙනස්කම් වලදී මොන මොන ආකාරයෙන් පිළිපැදිය යුතුද කියන මේවාද ඉගෙනගෙනයි යන්නේ. ඒකයි කර්මස්ථානයක් ඉගෙන ගන්නවා කියන්නේ. එහෙම නැත්නම් කර්මස්ථානය ඉගෙන ගන්නවා කියන එකෙන් ආ මේ කියනවා පඨවි කසිනේ මේක වඩන්නේ කියලා නෑ ඒක නෙමෙයි ඒ පඨේ ඒ කසිනය වැඩි වීම ගැන වුණ ඉගෙන ගන්නවා කියන්නේ ඒ පිළිබඳව තමන් දැනගත යුතු සියලු දේ දැනගෙන යාම ඒක ඒක ප්‍රගුණ කිරීමේදී ඒකයි කර්මස්ථාන ඉගෙන ගන්න. අන්න ඒ ඉගෙන ගැනීමේදී උගන්වන කරුණු අතර තිබෙනවා. දැන් යම් අවස්ථාවකදී සිටේ මෙනි බව ඇති වෙනා. ඒ අවස්ථාවේදී නොරැදිය යුතු කර්මස්ථානකට දක්වනවා. මෙන්න මේ මේ බෝධ්‍යංගතාව. නැත්නම් මේ මේ ධර්ම නොරැදී. නොරැදී. යම් අවස්ථාවකදී සිටේ මේ සිත බලවත් උද්දච්චයට පැමිණීම. එබඳු අවස්ථාවලදී මෙන්න මේවා නැගිය යුතුයි. ඒකද කියනවා අර්පණා කෞශල්‍යය. දසවිධ අර්පණා කෞශල්‍යයක් කියනවා. අන්නේ දසවිධ අර්පණා කෞශල්‍යයේද මේ භාවනා කරන කෙනෙකු දැනගත යුතු වෙනවා. දැන් මේ කියන වංචාවන්ත තමන් අසුවන්නේ නැහැ. ඒ කරුණ පිළිබඳව තමන් හොඳ හැටි විශ්ලේෂණය කරලා දැනගත හැකි නුවණ ඇති කරගත්තේ කෙනෙක්. එනිසා දැන් හැමදෙනාම මේ වංචාවට අහු වෙනවා කියන එක නෙමෙයි. මේ වංචාවේ කීවේ කවුරු හරි පිටින් ඇවිල්ලා තමන්ව රාශිනේක නෙමෙයි. විචාය තමන්ව රවටනවා කියන එක බොහොම ලේසි එකක්. මේ කාට හරි කියන්නට පුළුවන්. ඒ සමහරු නෙමෙයි ඉන්නකන් දෙරි නෑ. තමන් නොලැබූ මාර්ගඵල පිළිබඳව ලැබුවේ කියලා තව කාබහින් අවශ්‍යයි. මම මාර්ගඵල ලබපු කෙනෙක් කියලා. එයාට පුළුවන්. එයා තුල ඇදහිලා නම් එයාව පිළිගත්තා නම් එයා කියපු කාරණා ඒ තැනට වෙන කෙනෙක්ව රැවටුවයි කියලා ඉඳන්නට බෑ. දැන් දැන් ගුරු කියනයි කියන එකකින් අදහස් කරන්නේ ඒක. ගුරු කියනයි කියන්නේ තමා කියන දේ සත්‍යයක් කියලා අන්‍යයාට ලබා පිළිගැනීමනේ. එහෙම පිළිගත්තොත් තමා තමන් බොරුවක් කියවන්නේ. ඒකට ඒ බොරුව කීමෙන් කරන්නේ තමන් අනුන්ව වංචා අනුන්ව ඒ වගේ මේ රැවටීම මේ රැවටීම මේ වංචක ධර්මයන් දෙන්නකොට රැවටීම ඇත්තෙන්ම Taman රැවටුණයි කියලා දැන ගැනීමක් නෙවෙයි. එහෙම දැන ගැනීමක් නෙවෙයි. Taman රැවටිලාම ඉන්නවා. මේ ධර්මයට අහු වෙලා Taman රැවටිලා. අන්න එහෙම තත්ත්වයක්. ඒවයි මේ වචන. ඉතින් ඒ නිසා ඒ ඒ රැවටීමෙන් දුරවන් ඒක ඒ ඉබඳු රැවටීම් වලට අසුනවන්නේ හොඳ හැටි ධර්ම tattve තේරුම් ගන්න. දැන් සමහර කෙනෙකු ඉන්නවා. එහෙම අය මේ විදිහේ මම මාතෘකා පිළිය විද්‍යාවක් නම් කෙනෙක් පිටත් කර එකක් කියන්නේ කරුණ තේරුම් ගන්නට. සමහර කෙනෙකුවා සමහර කෙනෙකුව නිතර බලන්නට දකින්නට කැමති. බොහෝම කැමති නිතර ඒ තනත්තාගේ දර්ශනය ලැබෙනවා. ඒකනිකාව හිත කලක් දකින්නට නොලබුණොත් එහෙම තමා තුළ ඇති වෙනවා ශෝකයක් කනගාටු. ශෝකේ කනගාටු ඇති. සමහර විටක කෙනෙකුට හිතෙන්නට පුළුවන් තමන්ට මේ ශෝකය හෝ කනගාටුව ඇති වුණේ තමා තුළ අසුවලා පිළිබඳව තිබෙන ශ්‍රද්ධාව ආදී මේ හොඳ ධර්මයන් නිසායි. සමහරු ඒ එහෙම ගැටි ඇති වෙනවා. සමහරු සමහර අය මේ මේ පිළිසිනවා යම් යම් ආන්දුරුන්ද නිතර බලන්නට, නිතර දකින්නට බොහෝම ඇතන් විටක දුරදි දැකලා මදි වුණාම ආම්දුරෝ වාසය කරන කාමරයේ තුරටම ගිහිල්ලා ආම්දුරන් එක්ක කතා බහේ ඉඳන අය බොහෝ විට ඒ අය දන්නේ නැහැ. තමා තුර මේ ඇතිව තිබෙන්නේ දේවාංගුරු ධර්මයක් කියන එක. තමාට ඇති වී තිබෙන ඒ විසුණු වහන්සේ පිළිබඳ වූ රාගයම තමා ශ්‍රද්ධාවයි කියලා හිතා ගන්න. එනිසා රාගය ශ්‍රද්ධාවේ මුහුණුවරින් ඇවිත් තමන්ව රවටන. අද මෙතක මෛත්‍රියේ මුහුණුවරින් ඇවිත් එහෙම වැළපීමට එක්කෙනෙක් පමණක් නෙවෙයි සමහර විට දෙන්නම ආදිනවා. ඒ රැඳි. ඒ රැඳිලට දෙන්නම අසුනත් එහෙම දෙන්නාම සීල දෙහෙදයක් පැමිණියේ. එහෙම අවස්ථාවක්. අනේ ඒ නිසායි මේ ධර්මයන් ගැන තේරුම් ගන්න. දැන් යමෙකු දැන් අපි ගන්න යම් කිසි කෙනෙකු පිළිබඳව අපි කියනවා අපිට ලැබුණා. ඒක ඇත්ත. ඒක නිසා කියන දෙයක් අහන්නවත් ලැබුණා. ඇසුවා. එතකොට දැක්කා අසුවක්. හොඳයි අපි කියමු ඒක නැත්තා ඊළඟට ඔහු නැතුව ගියේ ඉතින්. එහෙම වෙලාවකදී කෙනෙකු ඒ නැතුව යන ගිය පුද්ගලයා පිළිබඳව ඇඬුවා නම් ශෝක වුණා නම් ඒ ඇඬුවේ ශෝක උනේ තමා තුළ ඒ පුද්ගලයා කෙරෙහි ඇති වුණු ශ්‍රද්ධාව නිසායි කියන එක දැනගන්න. තමා තුළ තමාට නොදැනීම